සිරෝමි මහත්මිය පෙරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ගිහියෙක් වශයෙන් අභිධර්මයේ පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමේදී දැන් අපි විභාගයකට සහභාගී වීමකට එහෙම නෙමෙයි අපේ එකම අරමුණ නිවන නිවන අරමුණු කරගෙන තමයි අපි හැම දෙයක්ම කරන්නේ එතකොට චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතර මූලික වශයෙන්ම අපිට රූප 28 එතකොට සිත 89යි චෛතසික ධර්ම 52යි මූලික වශයෙන් ඒවේ අර්ථ දැනගත්තාම ප්‍රමාණවද්ද ස්වාමීන් වහන්සේ අපිට එහා ගැඹුරට අපිට ඉගෙන ගැනීම කළ යුතුද අපි සිත 89 ගැන අවබෝධයක් අපිට ඇත්ත සම්බන්ධ පොඩ්ඩක් රූප 27 28යි සිත 89 චෛසික 52යි කියලා අපි ඉගෙන ගැනීම අභිධර්මයේ ප්‍රවේශය අභිධර්මයේ අපට වැදගත් වෙන්නේ ඒ ප්‍රවේශයෙන් ඒ කරුණු ටික දැනගෙන ඊට පස්සේ ඒ කරුණු ප්‍රායෝගිකව යෙදෙන විදිහ තමයි අපට වඩාම වැදගත් වෙන්නේ. සිතක චෛතසික ධර්ම යෙදෙන්නේ කොහොමද? චෛතසික ධර්ම සංයෝගයේ අනුව ඒ සිත් වෙනස් වෙන්නේ කොහොමද? ඒවැ කෘත්‍ය කොහොමද? චෛතසික ධර්මයක එක් චෛතසිකයක් ගත්තාම ඒ ඒ චෛතසිකයේ කාර්යභාරය කෘත්‍ය මොකක්ද? ඊට පස්සේ චෛතසික සමූහයක් එක්ක සිත යෙදෙනකොට ඒ සිතේ කෘත්‍ය මොකක්ද? එතකොට ඒ නිසා රේරුකාණ මහානායක හඳුරන්නේ අභිධර්ම මාර්ගයේ පොත අරගෙන බලන්න ඒකේ අගට තියෙනවා කෘත්‍ය කාණ්ඩය ඊළඟට මිශ්‍ර කාණ්ඩය වේදනා කාණ්ඩය ওই විදිහේ ගොඩාක් කොටස් තියෙනවා අන්න ඒ කොටස් තමයි අපිට අභිධර්මයේ ඉගෙන ගැනීමේ ප්‍රායෝගික වටිනාකම අපට මතු කරන්නේ අපි අභිධර්මයේ පිළිබඳ මූලික ප්‍රාථමික ප්‍රවේශයක් ගන්න තමයි අර බෙදෙන කොටස් ටික වෙනව හඳුනාගන්නේ. ඊට පස්සේ කොටස් දැනගත්තට විතරක් මදි. ඒ කොටස් ක්‍රියාත්මක වෙන විදිහ පිළිබඳව තමයි අපිට වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි සූවිසි ප්‍රත්‍ය ක්‍රමය, ප ဋ ාහන ක්‍රමය එහෙම වඩා වැදගත් වෙන්නේ. ඒ හේතු ප්‍රත්‍ය කොහොමද ඒ ඒ තැන යෙදෙන්නේ? ඒ යෙදෙන තැන අනුව කොහොමද ඒවා වෙනස් වෙන්නේ? ඉතින් ඒවා දැනගන්නකොට තමයි අපිට මේ සමස්ත නාම රූප ධර්මවල ක්‍රියාවලිය ඉතා පුළුල් විදිහට කොහොමද සිද්ධ වෙන්නේ සත්වයේ පුද්ගලයක ආත්මයක් නැතුව නමුත් සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා වගේ මේ ටික මෙතරම් ක්‍රමානුකූලව කොහොමද කෙරෙන්නේ කියන එක වැටහෙන. ඉතින් අවසානයේ අභිධර්ම ඉගෙන ගැනීමේ වැදගත්කම වෙන්නේ ධර්මයේ තේරුම් අරගෙන ප්‍රධාන වශයෙන් මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ කියන සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමනේ ප්‍රධාන අවශ්‍යතාවය ධර්ම ඉගෙන ගැනීම. දිට්ඨි සුද්ධිය ඇති කර ගැනීමනේ. ඉතින් ඒ සඳහා උදව් වීමේ ප්‍රාථමික අවස්ථාව තමයි අර කොටස් කරලා කඩලා ඒ ටික දැන ගැනීම. ඊට පස්සේ ඒවා එකින් එක ක්‍රියාත්මක වෙන විදිහ දැනගන්නකොට තමයි අපිට හොඳ වැටහීමක් ඇති වෙන්නේ. එහෙමයි සමිරස් බොහොම පිං මම ඒ අභිධර්ම මාර්ගයේ පොත පරිශීලනය කරනවා. මම මේ ස්වාමීන් වහන්සේ පැවසු විදිහට ඒ කාණ්ඩ ටික මම හොඳට අධ්‍යයනය කරන්න ස්වාමීන් වහන්සේ. ඒක නැවත නැවත හොඳට කියවලා හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි සති සම්පජඤ්ඤයේ යුක්තව ඒ ක්‍රියාකාරකම් අපිට හඳුනා ගන්න පුළුවන්. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිළි.